සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් අපි මේ සතිය පුරාවටම කතා කරන්නේ බෞද්ධයෙකුගේ දිනචර්යාව පිළිබඳව. අපේ හැමතුරුනේ අපි මේ සතිය පුරාවටම කතා කළේ අපේ ජීවිතයේ තවත් එක් වෙනසක් තනා ගන්නට ජීවිතේ වෙනස් කරන ආකාරය පිළිබඳව. ඉතින් අපේ හැමතුරුනේ ජීවිතයේ අරමුණක් සකස් කරගෙන දෛනිකව අභ්‍යාසවල යෙදෙමින් අරමුණටම යොමු කරන විදිහට වැඩපිළිවෙලක් සකස් කර දීම ඉතාමත් වටිනවා. ඉතින් එළඹෙන වසර, ඒ කියන්නේ 2009 වසරේ ඉඳලා මේ දේ සිදු කරගන්නට දෛනිකව චර්යාව නැවත සාරාංශගතව ලියාගත හැකි වන ආකාරයට අපේ හැමදෙරෝ කෙටියෙන් විස්තරයක් ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව විස්තර කරනවා නම් බොහෝමත්ම අපේ බෞද්ධ රූප වාහිනිය ගුවන් විදුලිය ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසට තමන්ගේ ජීවිතය නිවැරදි මාර්ගයට ගමන් කරගන්නට පහසු වේවි. සරණයි සියලු දෙනාටම අපි දින 3ක් තිස්සේ මේ පිළිබඳ සාකච්ඡා කරා. කොහොමද අපි 2009 වර්ෂයට මුණ දෙන්නේ කියලා. ඒ මුණ දීම අපි කතා කරේ අරගලයක් කරන්නේ කොහොමද කියලා. අරගලය කාත් එක්කද? අරගලය Taman එක්ක. ඒතර ජීවිතය සකස් කරගනිද්දී අපි හැමෝම පීඩාවට පීඩාවටපත් වෙන කාරණාවක් තියෙනවා හැමෝම. කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවටපත් වෙන කාරණාවක් තියෙනවා ජීවිතය සකස් කරගන්න ගියාම අපිට ඒක හොඳට තේරෙනවා හැමෝටම Tamanට තියෙන ලොකුම අඩුපාඩුව. එහෙම. හැමදාම දුක් වෙනවා. හරි ගැටලුවක් ඕක. Tamanගේ ලොකුම අඩුපාඩුව හින්දා හැමදාම පස්තැවෙනවා. එක්කෝ නිදිමත වැඩක් කරගන්න බෑ. එක්කෝ එක වැඩක් එක දිගට කරගෙන යන්න බෑ. එක්කෝ මත්පැන් වගේ දෙයකට නැත්නම් වෙනත් දෙයකට හැබ්බැහිවීමක්. එක්කෝ මේ කාලීනව ගත්තොත් දුරකථනයට හැබ්බැහිවීමක්. එතකොට මොනවා හරි හැමෝටම තියෙනවා තමන් එක්කෝ බොළඳකමක්. එක්කෝ ඒ බොළඳකමක් කියලා කියන්නේ ඉතින් ওই පොඩි පොඩි දේවල් වලට හිත හිතව ගන්න ගතිය, අඬන ගතිය හැමදාම ඉතින් ඒවත් කියන්නේ ආඩම්බරෙන් වගේ වෙලාවට කියන්නේ. මං හරි සංවේදී, මං හරි බොළඳයි කියලා ඉතින් ඒවා විකාර විදිහටයි මං හැමදාම සලකන්නේ. ඒ අඩුපාඩුව හින්දා හැමදාම දුක් විඳිනවා. එතකොට 2019 වසර අරගලයක් කිව්වේ ඒකයි මම කාත් එක්ක කරන අරගලයක්ද තමන් එක්ක කරන අරගලයක් බුදුරජාන් වහන්සේ හැමදේමටම හේතුව දේශනා කරලා තියෙනවා ඉතින් ඒක නැති කිරීමක් එහෙනම් තියෙනවා. අන් කවරදාටත් වැඩිය ඍජුවම දැඩිවම අපි ප්‍රත්‍යක්ෂා සමාජිකයෝ විදිහට අපි හැමෝම එක අරමුණක් ගමු කියලායි මම කතා වුනේ. මොකද අපිට රටත් එක්කත් අරමුණු තියෙනවා. ජාතියත් එක්කත් අරමුණු තියෙනවා. විශේෂයෙන් බුද්ධ ශාසනයත් පිළිබඳ අරමුණු තියෙනවා. ඒ හැම එකක්ම ජය ගන්න නම් තමන් දිනලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. අපි යහපත් මිනිස්සු වෙලා ඉන්න ඕන. අපි යහපත් මිනිස්සු වුණාම අපි එක පොකුරට එක දිගට වැඩ හරියට හරියට කටයුතු කරන අය වුණාම එතනින් ඒ ඒ ගැටලු කාර්ය තත්වයන් අයින් වෙනවා. ඒකෙන්ද අපි අපේ ගැටලු දිහා බලන අවුරුද්ද හැමෝටම මම කිව්වා පළවෙනියෙන් කිව්වා තමන්ගේ ජීවිත ජීවිතයට ලබන අවුරුද්දේ පළවෙනිදා ඉඳන් දිනපොත පාවිච්චි කරන්න. දිනපොතක් අනිවාර්යයෙන්ම ඒ දිනපොතේ ලියන විදිහ තමයි අපි සාකච්ඡා කරේ දෛනික චර්යාව කියලා. ඒකේ පළවෙනියෙන්ම දැන් මේ දවස් ගානක් තියෙනවා තව. මේ දවස් ගානේ හොඳට අනිත් පැත්ත හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරන්න කිව්වම දැන් දන්නවා අනිත් පැත්ත හැරිලා හැරිලා බලන්න මගේ මගේ ජීවිතයේ ආපස්සට අදින ලොකුම අඩුපාඩුව මොකද්ද කියලා. එහෙම. මේක බලද්දි මම කොටස් පහකට අවධානය යොමු කරන්න කිව්වා. කාමච්ඡන්ද කාමච්ඡන්ද පැත්තට හිත යොමු කරලා බලන්න, ව්‍යාපාද පැත්තට බලන්න, තීන මිද්ද පැත්තට බලන්න, උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ පහෙන් කෝවද මට වැඩිපුර දරුණු විදිහටම මාව විනාශයටපත් කරන්න කියලා. ඉතින් ඒක ඉබේ හොඳ වෙන්නේ නැහැ. ඒක ලෙඩක්. ඒක ඉබේ හොඳ වෙන්නේ නැහැ. එහෙනම් ඒකට ක්‍රියාමාර්ග ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඒකින්ද ඒ විදිහට බලලා තමන්ගේ ලොකුම අඩුපාඩුව බලලා ඒ අඩුපාඩුව අයින් කර ගැනීම පිළිබඳ අරමුණ ඇති කරගන්න කියලා කිව්වා. බණ අහන භාවනා කරන්නෙම නැති කෙනෙක් නම් භාවනාව කරන්නේ නැති ඇයි නීවරණ යටපත් වෙන්නේ නැති හින්දා. එතකොට ධර්මය අහන්න නැති කෙනෙක් නම් ධර්මය අහන්න ඕනේ. හරි ඒ වගේම තීන විද්‍යෙන් යටපත් යට වෙලා ඉන්න කෙනෙක් නම් වැඩක් එක දිගට කරන්න බැයි නම් ඔය වගේ දැන් මම ඉස්සෙල්ලා කිව්ව කාරණාත් එක්ක මම ඒකට චූටි වෙලාවක් ගත්තා. ඔන්න පළවෙනි එක අරමුණක් ඇති කර ගැනීම. එතකොට ඔන්න පළවෙනි එක දැන් ලියා ගන්න ඕනා කියලා කිව්වේ. පළවෙනි එක අරමුණක් ඇති කර ගැනීම වගේම අපි චර්යාවක් විදිහට යන්නේ කවුද මහත්තයා? අපි මේක මේ අපි ඇති කරගත්ත අරමුණ උදේ නැගිට ගමන් මෙනෙහි කරන්න ඕනේ උදේ නැගිට ගමන් විනාඩි 10ක් අනිවාර්යෙන් ඕන රැඳට වෙලා නිකන් ඉන්න විනාඩි 10 තියෙන්නේ ඒ 10 එහෙම බෑ ඉක්මනට නැගිට්ටා කොන්ද කෙලින් තියලා ඉඳගත්තා ඉඳගෙන මම මේ අරමුණට යනවාමයි මම මේ අරමුණට යනවාමයි කියලා එතනින් නවතින්නේ නැහැ. කෙටියෙන් කියන්නේ මොකද පහුගිය දවස් තුනේම අපි මේක විස්තර කරපින්දා. එහෙමයි. අරමුණ මෙනෙහි කරනවා අරමුණට ගියාම මට ලැබෙන ලාභයන් අරමුණට නොගියාම මට ලැබෙන පාඩු මෙනෙහි කරනවා. විනාඩි 10ක් මේකට ඇති. උදේ නැගිට ගමන් අපි පුරුද්දක් විදිහට අපි හැමෝම හැමෝම එකම වෙලාවක් මම දාන්නේ නැහැ මොකද එක එක කෙනා නැගිටින්න වෙන්නේ එක එක වෙලාවල් වල හින්දා එහෙම එකක් ඕනේ නැහැ උදේ නැගිට ගමන් අපි ප්‍රත්‍යවේක්ෂා සමාජික හැම කෙනාම කොන්ද කෙනෙක් තියාගෙන මොහොතක් තමන්ගේ අරමුණ මෙනෙහි කරනවා ඒ අරමුණට ගියොත් මොකද වෙන්නේ අරමුණට ගියන්න බැරි වුණොත් මට මොකද්ද වෙන්නේ කියලා ආනිසංස ආදීනව සහිතව මෙනෙහි කරන විනාඩි 10ක් ඒක කරොත් අංක 1 කියලා. දැන් අපි දිනපොත ගන්නවා. දිනපොත අරගෙන තමන්ගේ අරමුණේ ලියනවා. ලබන අවුරුදු දිනපොතේ. එහෙමයි. අරමුණු ලියලා ඊට පස්සේ 1 2 3 4 කියලා 10ක් අංක ලියා ගන්න ඕනේ. 10 පළවෙනි එකේ ලියන්නේ ඔන්න උදෑසන නැගිට ගමන් අරමුණ මෙනෙහි කිරීම. මෙනෙහි කරා නම් ජනවාරි 1 වෙනිදා අංක 1 දාලා හරි. දිනපොතේ හැම හැමෝගෙම තියෙනවනේ 1 2 3 4 5 6 7 9 10 කියලා. හරිද? එක ළඟින් හරිය දාන්නේ උදේ නැගිට ගමන් මෙනෙහි කරොත් විතරයි. ඔය බත් කන ගමන් පස්සේ මෙනෙහි කරාට බෑ. හරිද? 1 හරිද? ඊළඟට දෙවෙනි එක විදිහට අපි කිව්වේ අපි කරන ලොකු නාස්තික නාස්ති වෙන කාලයකින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කාලයක් තුන නාස්ති වෙන්නේ නැහැ ප්‍රයෝජනේ වඩා වැඩි කරන්න පුළුවන් හැම ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙකුම දවසකට එක සැරයක් බුද්ධ වන්දනාව කරන්න ඕනේ හැබැයි ඒක නිකම් බුද්ධ වන්දනාවක් නෙවෙයි සිහියෙන් බුදුන් වැඳීම අන්න දෙක දෙකක් පිළියා ගන්න සිහියෙන් බුදුන් වැඳීම සිහියෙන් බුදුන් වඳිනවා කියන්නේ මොකද්ද කියන හැම ගාතාවක්ම තේරුමක් ඇතුව හැඟීමකින් කියන්න ඕනේ අපි ලබන සතිය කර්ණිමෙත් සූත්‍රය ගැන කතා කරන්නේ. එතකොට අපි ඒක කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ 31 වෙනිදා ඉඳන් මේ දෙසැම්බර් 31 වෙනිදා ඉඳන් ජනවාරි 1 වෙනිදා ඉදිකටම අපි ආම වටිනා ගාථා ධර්මයක් අපේ ජීවිතයට එකතු කරගන්න විදිහ කතා කරනවා. එතකොට මම ඊළඟ එකක් ගන්න තුන්වෙනි එක තියෙන්නේ කරණීයමිත සූත්‍රය සජ්ජායනා කිරීම. එහෙමයි. දවසකට එක සැරයක්. එහෙනම් අංක 3 දෙවෙනි එක සිහියෙන් බුදුන් වැඳීම තුන්වෙනි එක කර්ණීයමිත සූත්‍රය සජ්ජායනා කිරීම. එහෙමයි. කර්ණීයමිත සූත්‍රය සජ්ජායනා කරනකොටත් සක්කෝ කියන ගුණේ නිවන් දකින්න අවශ්‍ය කරන ගුණ ටික තියෙන්නේ. එතකොට ඒක 31 වෙනිදා ඉඳන් විස්තර කරනවා. අපි කර්ණීයමත් කුසල වෙන යන්තම් සන්තම් පදං අවිසමිච්ච කියනකොට මේ නිවන් දකින්න අවශ්‍ය කරන ගුණ මගේ අවශ්‍යතාවය නිවන් දැකීම. සක්කෝ කියනකොට දැනෙන්න ඕන සක්කෝ කියන්නේ ගුණය මොකද්ද කියලා. ඉජු ඍජු කියනකොට මොකද්ද කියලා දැනන්න ඕන. සූජුත කියනකොට දැනෙන්න ඕනේ. හැම දැනි දැනි දැනි දැනි කර්ණීය විශ්ලේෂ සාජා කරන්න. සාජායන කරන්න ඕනේ. හරිද? ඒක දෙක. තුන. එතකොට ඒවට හරිදාන එදා දවසේ කරානම් ඊට හතර තමයි අපි මේ වෙනකොට හුඟක් අය ප්‍රත්‍යක්ෂා සටහනක් අරන් යනවා ඇති සීලය සීලේ කරුණු දාලා අන්න ඒක ලකුණු කිරීම. ප්‍රත්‍යක්ෂා සටහන ලකුණු කිරීම. හතරවෙනි එක. ඊළඟට පස්වෙනි එක තියෙන්නේ භාවනා කරපු කාලය ලියන්න ඕන පස්වෙනි තීරුවේ. මම කොච්චරලා භාවනා කරාද? ඕක ලියන්න ගත්තම තමයි සමහර අයට තේරෙන්නේ මම මාස 3ක් දැන් භාවනා කරලා නැහැ කියලා. නැත්තම්. හරිද? ඒ ටික එකතු කරලා බලපුවම තමයි තේරෙන්නේ මම බොහොම කොච්චර අඩු වෙලාවද භාවනා කරලා තියෙන්නේ කියලා. පස්වෙනි එක ලියන්න ඕන නිදාගත්ත කාලය. මේ මහා ලොකු වෙලාවක් යන වැඩ ටිකක් නෙවෙයි. සංවිධානාත්මක චරිතයක අභිමානය කියලා ඕන්නම් ඩයරිය උඩින් ලියා ගන්න. ඊළඟ අවුරුද්ද හැබැයි. ඒක කරාට පස්සේ අවසානයේ තමන්ට තමන් ගැන තමන් ගැන තේරෙනවා. ප්‍රත්‍යක්ෂාවක් මේ සිද්ධ වෙන්නේ. හරි. එතකොට සංවිධානාත්මක මොකද අපි ඔහේ ඉන්නේ. අපේ ජීවිතය කවිඳු මහත්තයා අපි දන්න විදිහට අපේ ප්‍රේක්ෂකයෝ දන්න අපේ ජීවිතය දිහා අනිත් පැත්ත හැරලා බලන්න හුලඟ යන කොලයක් වගේ. එහෙමයි. වැඩ කරලා ගොඩක්. නමුත් අරමුණට වැඩ කරලා නැහැ. පොයින්ට් එකට වැඩ කරලා නැහැ. නේද? වැඩ ගොඩ වැඩ කරලා. ඉතින් කොහෙ ගියාද දන්නේ නැහැ. හරි හරියට මේක නිකන් සමහර අය එකතන දුවලා. සමහර අය මේ පැත්තට දැන් සමහර අය ඔන්න ඉස්සරහට ටිකක් දුර දුවලා. ආය දකුණට හැරිලා දුවලා. සමාන ගාණක්. ආය දුවලා අනිත් පැත්ත හැරිලා ආය ගාණක්. ආය දකුණට හැර හතර තුන් සැරයක් දකුණට හැරිලා එකම ගාන දුව ගම හිතිය තැනටම ඇවිල්ලා. එහෙනම් පස්වෙනි එක තමයි අපි කතා කරේ භාවනා කරපු කාලය ඊළඟට නිදාගත්ත කාලය. නිදාගත්ත කාලය අනිවාර්යෙන් බලන්න පැය අපි කිව්ව පැය 6ට අඩු කාලයක් තියාගමු කියලා ඔක්කොම එකතු වෙලා ප්‍රත්‍යක්ෂ සමාජික විදිහට. ඊළඟ හත්වෙනි එක අංක 7 ධර්ම ශ්‍රවණය කරපු කාලය. හරි ඉතින් ඉතින් ධර්ම ශ්‍රවණය කරේ ඒකත් අනිතක මම කිව්වා ඇහෙන්න දාලා තියෙන නෙවෙයි අහන. කුසිය වැඩ කරන ගමන් ධර්ම ශ්‍රවණය කරා නම් අහන්න අහමින් කරන්න ඒක. එහෙම නැතුව ඇහෙන්න කරා නම් ඒක මේක කාලයට අතුරු කරන්න බෑ. වැඩක් කරන ගමන් කරන්න පුළුවන් මේක. හරිද? ඊළඟට අටවෙනි කාරණාව තමයි හරියම වැදගත් කාරණාව. අදිස්ථාණයෙන් කටයුතු කරපු වාර ගණන. දවසේ අපි යම්කිසි වාර ගණනක් අදිස්ථාණයෙන් කටයුතු කරන්න ඕනේ. හරිද? කරලා බලන්න කොච්චර වෙනස් වෙනවද කියලා. ලෞකික ජීවිතේට පවා කොච්චර ලාභයක් තියෙනවද කියලා. මම හැමෝටම කියන්නේ හෙට දවස් අදිස්ථාන කරන්න සැලසුම් කරලා. හැමදාම ඒක කරන්න. ඔය දිනපොතේම හරි කමන්නේ අද දවසේ වැඩ කටයුතු දිනපොතේ ඉවර කරලා සිහියෙන් බුදිය ගන්න යන්න. හෙට දවස අදිෂ්ඨාන නැගිටින වෙලාව අදිෂ්ඨාන කරන්න අනිත් එක වැඩ ටික විතරයි අපි හුඟා කරලා මට හෙට මේ වැඩේ තියෙනවා එහෙමනේ කවුද මහත්තයා කරන්නේ මට මේ වැඩ ටික තියෙනවා මම හෙට උදේ මේ වැඩ ටික කරනවා මේ වැඩ ටික කරනවා අහවල් පොත බලනවා අහවල් පාඩම් ටික කරනවා කියලා පාසල් යන දරුවෝ එමත් අහවල් වැඩ ටික තියෙනවා කියලා ඉතින් අපි උදේ උදේ ඉඳන් පටන් අරන් අන්තිමට කෑල්ලක් ඉතුරු වෙනවා අනිද්දට කල් දාන්න එහෙම නෙවෙයි මම මෙන්න මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව දක්වා මේ වැඩේ කරනවා මේ වෙලාවෙ ඉඳන් මේ දක්වා. එතකොට අපේ අම්මා කෙනෙක් හෙට උදේ උයන වෙලාව වෙන් කරගෙන තියෙනවා. මං කියන හින්දා මේක කරන්න. හරිද? වෙලාවක් ආවොත් භාවනා කරනවා කියලා ඉඳපන්. හරිද? හෙට දවස සැලසුම් කරලා තියෙන්නේ. උදේම පුංචි කොල කැලක කියලා තියෙනවා. මං දන්නවා ගොඩක් කට්ටිය මේක කරනවා කියලා. හරිද? කරනවා කියලා මං දන්නවා හොඳටම. කරන්නේ මොකද්ද? හෙට දවස් සැලසුම් කරන එක ලියනවා. මම මේ වෙලාවට නැගිටලා මේ වෙලාව වෙනකම් උයනවා. එතකොට මේ වෙලාවෙ ඉඳන් මම භාවනා කරනවා. මේ වෙලාවෙ ඉඳන් මම බණ අහනවා. මේ වෙලාවේ මම යනවා ලොකු දුවලයා ගෙදර ගිහිල්ලා එන්න. හරි මේ වෙලාව වෙනකොට එනවා. හරි. ඇයි එහෙම කියන්නේ? නැත්තම් මොකද වෙන්නේ? ගිහිල්ලා කැරකි කැරකි සිටියාය. නේද? Taman කැමති තැනකට විදේශයෙන් ගියාම ඔහේ ඉන්නවා පෑ ගන්නවා. එහෙනම් එහෙම නෑ. හරිද? ගියා ගිහිල්ලා ඒ ඒ වෙලාවෙදි මට යන්න තියෙනවා. මොකද අම්මා මොකද උත්තරේ? මට වැඩක් තියෙනවා. ඒතකොට බොරුවක් නෙමෙයි ඒක. හරිද? වෙනදාට මගේ අරලා එන්න උනොත් පාරේදී කවුරු හරි හම්බුනොත් එහෙම අපිට බොරුවක් කියන්න වෙන්න තියෙන දෙයකට තියෙන අපි වැඩක් දාගෙන නැත්තම්. එහෙමයි. මගේ වැඩක් තියෙනවා කියලා මගේ හිතේ තිබ්බට මට දැන් එහෙම නැහැ. මං අහවල් වෙලාවට දාගත් වැඩක් තියෙනවා. එයා අහන්නේ කාත් එක්කද කියලා. මං තනියම ඒක දාගෙන තියෙන්නේ. ඇයි මට තනියම මගේ ජීවිතේ වැඩක් දාගන්න බැයිද? පුළුවන්. නේද? ඉතින් මට මගේ ජීවිතය ගැන අයිතියක් තියෙන්න ඕනේ. එහෙනම් අන්න ඒ විදිහට තමන් වැඩක් දාගෙන තියෙන්නේ. එහෙනම් ඒ වෙලාවට ඒ වැඩේ කරන්න උපරිම උත්සාහ කරන්න. ඒක එතකොට ඔන්න අදිෂ්ඨානයෙන් වැඩ කරපු වාර ගන්න. සහ හැම වෙලාවකමත් මොකක් හරි වැඩක් කරන්න ඉස්සෙල්ලා ඔරලෝසු බලලා මම මේ වෙලාවට ඉවර කරනවා කියලා අදිස්ථාන කරලා කරන්නේ. එහෙම වාර ගාණක් කරලා තියෙනවා නම් ඒ වාර ගාණ ලියන්න දෙන හතර සැරයක් මම එහෙම කරා පස් සැරයක් කරා කාලයක් යනකොට අපේ පින්නත් මේ කොලේ හුළඟ යන එක නවතිනවා. හරි ටික දවසයි යෝග කොලේ හුළඟ යන එක නවතිනවා. හැම වෙලෙම වෙන්නේ මොකක්ද? දැනගෙන ජීවත් වෙන මුළු දවසම. හරි හරියට වෙලාවට වැඩ පටන් අරන් හරියට වෙලාවට වැඩ ඉවර කරන දවසේ බලන්න මේක කරලා බලන්න මම කරන හින්දා කියන්නේ. ඒක බය නැතුව කියන්න ඕනේ. හරිද? මම කරන හින්දා කියන්නේ හිතෙයි අනේ මට මේ ක්‍රමේ මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා හම්බුණා නම් මම කොච්චර වැඩ කරලාද? මගේ කාලේ කොච්චර නාස්ති වෙලාද මේ වෙනකොට කියලා අපිට හිතෙයි ඕවා කරලා බලන්න. හරි? එහෙනම් අදිෂ්ඨාන කරපු වාර ගන්න. දැන් මතකද ලියා ගන්න තද දන්නේ. පළවෙනි එක අරමුණ මෙනෙහි කිරීම දෙවෙනි එක සිහියෙන් බුදුන් ඇදීම. නිකම් බුදුන් ඇදීම නෙවෙයි සිහියෙන් බුදුන් ඇදීම. තුන්වෙනි එක කර්ණිමෙත් සූත්‍ර සජ්ජායනාව. හතරවෙනි එක ප්‍රත්‍යවේක්ෂා සටහන. පස්වෙනි එක භාවනා කරපු කාලය. හයවෙනි එක නිදාගත්ත කාලය. හත්වෙනි එක ධර්ම ශ්‍රවණය කරපු කාලය. අටවෙනි එක අදිෂ්ඨානයේ වැඩ කරපු කාලය. නවවෙනි එක තමයි හරියම වැදගත් දේ. ඔන්න තරුණයෙක් හැටියට කරන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. ගිනුමක් ගිනුමක් අරින්න ඕනේ. බැංකුවක නෙවෙයි. හරි තමන් ළඟ. ඒක බැංකුවකට දැම්මත් කමන්නේ මේ ගිණුම තමයි යහපත් වැඩකරන මුදල් හම්බ කරන ගිණුම. හරිද? මේක අපිට කරන්න පුළුවන්. මේක කරන විදිහ මම ඊපෙරේද කියලා දුන්නා. නමුත් මම දැන් ආයෙ චුට්ටක් විස්තර කරන්නම්. එහෙමයි. යහපත් වැඩකරන ගිණුමක් විවෘත කරන ක්‍රමය තමයි මම උපරිම උත්සාහ කරලා බලනවා මගේ අතින් සිද්ධ වෙන නාස්තියවම කරන්න. උදාහරණයක් මම ගමනක් යනකොට හැමදාම කඩෙන් වතුර බෝතලයක් ගන්නවා. රුපියල් 60ක් යනවා. හරිද? මම ගෙදරින් වතුර එකක් පුරවගෙන බෑග් එකට දාගත්ත රුපියල් 60 ඉතිරි. ඒක මගේ ගිණුමට යනවා. හරිද? ඊළඟට මම ත්‍රිවිල් එක්ක ගෙදර යනවා සාමාන්‍යයෙන් හදිස්සියකුත් නැති ලෙඩකුත් නැති වෙලාවක හන්දියේ ඉඳන් ගෙදරට යන්න ත්‍රිවිලකට රුපියල් 150 200ක් යනවා. හැබැයි මට හදිස්සියකුත් නැහැ ගෙදර ගියා කියලා හොඳට කල්පනා කරන ඊට කලින්. මම ගෙදර ගිහින් මොනවද කරන්නේ? නෑ මට ලොකු හදිස්සියක් නැහැ. කවුරුත් හම්බෙන්නත් නැහැ. අසනීපෙකුත් නැහැ. හරිද? එහෙනම් මම ඒ රුපියල් 250 ඉතුරු කරගන්නවා. පයින් ගිහිල්ලා. හරි ශරීරයටත් හොඳයි. හැබැයි හදිස්සියන යන්න ඕනේ. අසනීපන යන්න ඕනේ. හරිද? එතකොට පයින් ගිහිල්ලා මේක ඉතුරු කරගන්නවා. ඒ 250 ඉතුරු කරපු ඒක මගේ ගිණුමට යනවා. හරිද? ඩයරියම දීලා තියන්න ඒක වෙන් කරන්න මේ මුදල. වෙන් කරලා තියාගන්නවා. මේක මොකටද? පින්කම් කිව්වට වෙනදා කරන පින්කම් නෙවෙයි අසරණයින්ට දව කරන්න. එහෙමයි. හරිද? මට ওই රුපියල් 250 වටින්නේ නැති වුණාට එක වේලක් හොයාගෙන කන්න බැරි හරි එක වේලක් නැති රුපියල් 250ක් හොයාගන්න මුළු දවසම මහන්සි වෙන පැය ගණන් මහන්සි වෙන හරි පාරේ නිදාගන්න සිද්ධ වෙලා තියෙන අය ඕන තරම් ඉන්නවා. අපි ඒ වගේ කෙනෙක් දැක්කම රුපියල් 20ක් දෙයි 30ක් දෙයි. දෙන්නකෝ ඒ 250ම ගිහිල්ලා. හරි. දෙන්න ගිහිල්ලා මේ දැනේ හිතට මහා පුදුම සතුටක් අර මිනිස්සයා කොච්චර ඉපිලේද ටිකක් වැඩිපුර ගාණක් කෙනෙකුට හම්බෙනවා. ඉතින් මම නාස්ති කරන මුදල වෙනදා කරන පින්කම් වලට යොදවන්න නෙවෙයි මම මේ කියන්නේ. ඒකට අපි කොහොමවත් මුදල් වෙන් කරලා තියෙන්නේ. මේක අලුත් සංකල්පයක්. මේකත් එක්ක අපේ නාස්තියයි ආවම වෙන්නේ. ඒත් එක්ක අපි පුරුදු වෙන්න බත් පිඟානට බත් ටික බෙදා ගන්නකොට පවා Tamanට ප්‍රමාණවත් තරමට බෙදාගෙන චුට්ටක්වත් අහක දාන්න නැතුව නාස්තිය අවම කරගන්න හැම වෙලෙම පුරුදු වෙන්න. ඒක ජාතික නිෂ්පාදනයයි මේ අපි විනාශ කරන්නේ. හරිද මේක මට දොස් කියන්න එපා කවුරුවක්වත් මේ චීවරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මගේ පාපිස්සට ගන්න කියලායි හරිද ඒක එහෙම වෙන්න ඕනේ හරිද අන්තිමට කිව්වේ පිටියට ගහන්න කියලා නේද සම්පත් නාස්ති කරන්නේ නැහැ ඒකින්ද හැම පැත්තකින්ම මම ඊයේත් මතක් කරා භාවනා කරපු එක දැරිවියක් අන්තිමට මට කිව්වා අවසානයේදී අපි මේ ටික දානවා අපි ළඟ භාවනා කරන දෙනාට මේ සංකල්ප දානවා අන්තිමට කිව්වා මම පිරිසිදුවට ඉන්නවා හම්දුනේ. මම ලස්සනට ඉන්නවා. මොකද මම කරන වෘත්තිය හැටියට ඒක කරන්න ඕනේ. හැබැයි මම අනවශ්‍ය විදිහට මේ ශරීරය අලංකාරණය කරන්න ගොඩ දේවල් කරා. මම ඒ ටික ඔක්කොම ඔය කියන වැඩේට යොදවනවා. හොඳයි. හරිද? ඒකින්ද අපි අපිට කල හැකි ගොඩක් දේවල් තියෙනවා. ඒක තමන්ගේ ජීවිතේ සකස් වෙන නවවෙනි තීරුව යටතේ වැටෙන්නේ ගිනුම. හරිද? අසරණ සරණ ගිනුමක්. සරණ සරණ ගිනුම. හරිද? අපි ළඟ තියෙනවනේ ඒක සම්පූර්ණයෙන්ම වැඩ දෙකක් වෙනවා එකෙන් එක අසරණ මනුස්සයා පෝෂණය වෙනවා අනිත් එක තමන් විනාස්තිය අඩු වෙනවා පින් කරන්න අලුත් අවස්ථාවක් ලැබෙනවා පින් කරන්න වෙනදා කරන පින්කම් නෙවෙයි ඒවා ඒ විදිහට කරගෙන යන්න මේක අලුත් පින් කරන තීරුවක් තමන්ට හම්බ වෙනවා හරි 10 වෙනි එක මොකක් හරි කියන්න හදනවා <laughs> නෑ අපේ මේ මත් ඒ පින්කම් ගැන කියද්දි මතක් වුණේ මට හොඳටම හිතවත් කෙනෙක් දවසක් කිව්වා හැමදාම දිනපතාම ඊටමත් කාර්යබහුල පුද්ගලයෙක්. ඉතින් කාර්යබහුල පුද්ගලයාට හැමදාම අධිවේගී මාර්ගයේ තමයි ගමන් කරන්නේ. ඉතින් අධිවේගී මාර්ගයේ ගමන් කරනකොට අධිවේගී මාර්ගයේ ගන්න මුදලක් අය කරනවානේ ගමන් කරන්න. එතකොට මේ අය කරන මුදල මුදල අය කරන නිසාවෙන් සාමාන්‍යයෙන් අපි ගමන් කරන පාරේ සාමාන්‍ය පාරේ ගමන් කරද්දී මේ මුදල අපෙන් අය කරන්නේ අධිවේගී මාර්ගයේ ගමන් කරනකොට අපි කොළඹ ඉඳලා කටුනායකට යනකොට ඒ ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් කාර්ය බහුල නැති වෙලාවට, ඒ කියන්නේ ට්‍රැෆික් එකක් නැති වෙලාවට අධිවේගී මාර්ගයේ නෙමෙයි ඔහු ගමන් කරන්නේ. ඔහු ගමන් කරන්නේ සාමාන්‍ය පාරේ. ඒ අධිවේගී මාර්ගයේ ගමන් කරන්න යන මුදල මෙයා ඉතුරු කරලා අවසානයේ ස්වාමින් වහන්සේ කිව්වා වගේ අශරණ දුප්පත් අයට කැම වේලක් ලබා දෙනවා. ඉතින් ඒක කියපුවම මට මතක් වුණේ අපේ ස්වාමීන් වහන්සේ ඉතින් එහෙම පුද්ගලයොත් ඉන්නවා මේ රටේ. ඒක හරි පුදුම දෙයක්. මම ඊයේ ඔය කතාවම කිව්වා. මේකත් කරන්න පුළුවන් කියලා අධිවේගී මාර්ග කතාවක් ඊයේ මම ওই කතාවම කිව්වා. ඒ කියන්නේ මේ ඒ උදාහරණයක් විදිහට දැන් වතුර බොන බෝතලේ උදාහරණය වගේම අධිවේගී මාර්ගයක ගමන් කරන කෙනෙකුට ඕන අපි හිතමු දැන් ඔතන ඔය මේ පැටලෙයි මේ කෙනෙක් හිතා එකපාරට මම මේ කිව්වා ඇයි ඉතින් අපි හම්බ කරගත්තදී අපි වේදම් කරපුවා මොකද කියලා. එහෙමයි. නෑ නෑ ඒක වේදම් කරන්න. හොඳට කණ්ඩ. නේද? හම්බ කරගත්තදී කණ්ඩ. නාස්තිය නාස්තියම කරන්න. ඔය කියන කතාවට මම එකක් එකතු කරන්න. ඇත්තටම රෑ 11ට 12ට එන වෙලාවල් තියෙනවා. අධිවේගී මාර්ගවල ගිහිල්ලා බලන්ද ඒ වගේ වෙලාවල් වල සාමාන්‍ය මාර්ගය අධිවේගී මාර්ගයේ කාලය අතර වෙනසක්වත් එහෙම ලොකු වෙනසක් නැහැ. එහෙමයි. ඒකත් එක්ක ලොකු ඒ වගේ ගිණුමට මුදල් එකතු කරගන්න පුළුවන්. හරිද? ගිණුමට මුදල් එකතු කරගන්න පුළුවන්. මම ඒක ඊයේත් මතක් කරා. ඉස්සර මතකද අපේ දරුවන්ට නම් ඕවා මේ උහුරු නැති ඇති. අපේ කාලේ මතකයි අපිට. බත් එක බැඳලා දීලා අම්මා මොකද කිව්වේ? ඉස්කෝලේ ගිහිල්ලා එනකොට බත් එක ඔතලා තියෙන ඉටි කොළේට මොනවද කරන්න කියලාද කිව්වේ? පුච්චන්න කියලාද විසි කරන්න කියලාද කිව්වේ? අරන් එන්න කියලා. ඔයාලා දන්නේ නැතුව ඒවා සමහර විට අපිට එකක් <laughs> නෑ අපි හැමදාම ඉස්කෝලේ යනකොට කොලේ අරන් එන්න ඕනේ. හොදන්න ඕනේ. හොදලා වැලට දාලා අර මොකක් හරි කියලා ඒ දවස්වල කොක්කක්වත් තිබ්බේ නෑ එල්ලන්න. වේලලා පහුවෙන්දා උදේට ඒ පත්තර කොලේ ඒ ඉටි කොලේ ගිහින් තියන්න ඕන අම්මට බත් එක බඳලා දෙන්න. එහෙනම් අපේ ජාතිවල එහෙම නාස්ති කරන්නේ නැති පුරුද්දක් තිබුණා. දැන් මේ එන්න එන්න මේ પરම්පරාව මේ මේවට විහිළු කරනවා, මේවා අයින් කරනවා. ඒකත් එක්ක තමයි අපේ මේ සම්පූර්ණ පරිහානිය තියෙන්නේ. ඒ සංකල්පන ඇතුළු පොඩි දේ නාස්ති කරන්න පුරුදු වෙන්නේ නැති පුරුදු වෙන කෙනා ලොකු දේවලුත් නාස්ති කරනවා ඉදිරියට යනකොට. ඒකින්ද මේ මට මතකයි මගේ සහෝදරිය හැමදාම සුදු ඇඳුම එක සුදු ඇඳුම් දෙකකින් යැපෙනවා. ඉස්කෝලේ යනකොට. එකක් සමහරව රෑ එළි වෙනකන් එල්ලලා තියෙන ගේ ඇතුලේ වහින දවස් වලට අරක කියලා ගන්න. අද මේ කරන්න බැරුව නෙමෙයි. මට හොඳට මතකයි මගේ මම ඒක කිව්වට කරන්නේ මගේ පියතුමා මට ඕන තරම් හාෆ් සීට් තිබුණා ගෙදර. තිබුණට මම ඉල්ලුවොත් මට හාෆ් සීට් ඕනේ. කීයක්ද ඕනේ? හරිද? ගයිනවා. 10ක් ඕන කිව්වොත් 10 ගන්නලා දෙනවා. මදි වුණොත් මං ආයෙ ඉල්ල ගන්න ඕනේ. එහෙමයි. එහෙම නැතු ඒ එතනින් ගිහලා ඕන තරම් මට ගන්න බෑ. එහෙමයි. හරිද? මේවා ඇත්තටම ඕනේ සංකල්ප වශයෙන් කොච්චර තිබුණත් නාස්ති කරන්න එපා කියන එක හරි මට හොඳට මතකයි තව එකක් කියන්න මම ඉතාල පොඩි කාලේ මම මගේ කොටුරු පොතේ සම්පූර්ණයෙන්ම මේ මම ගානක් හදනවා මේ යට ඉතුරුයි යට ඉතුරුයි යට ඉතුරුයි හැමදාම අපේ අම්මා මොකද කරේ පොත අරගෙන ගැහුවා යටින් සතු පිරි එහෙනම් ටීචර්ටත් පණිවිඩයක් යවුවා යවලා කිව්වා මෙයාට ඉතින් ටික ලියන්න කියන්න ඕන කියලා දැන් මට හරි ලැජ්ජායි ඇයි හැම එකම උඩ උඩ ටික ලියලා යට ඉතුරු කරලා උඩ ඉතුරු කරලා යට ඉතින් ඒ වගේ නාස්තිය කියන එකත් හිතට දැනෙන්න ඕන අපි කොලයක් ගත්තත් හිතට දැනෙන්න ඕන හරි අපි මේක එන්නේ ඒක ඒක වඩා යහපතට යොදවන ක්‍රමයක්. එහෙනම් ඒක තමයි මේ <laughs> නවවෙනි එක 10 වෙනි එක කෙටි කෙටි වුණාට බොහොම සංවේදී කාරණාවක්. ඒක කරන්න ඕන දෙයක්. මොනම જાති තිබුණත් කවදද අපිට මොනම කවුරු හිටියත් කොච්චර ලං වුණත් අපි හිතමු අද මම මොනවා හරි සාධාරණ කාරණාවකට මේ චීවරය අතහැරියා කියලා. මොනවා හරි හේතුවකට. අද මගේ වටේ ඉන්න මිනිස්සු ඔක්කොම මාව ඊට පස්සේ කල්සම කුෂරට බැඳගෙන යද්දි අන්න අච්චර බණ කියපු මනුස්සයා යනවා කියයි. මොකද උනේ කියලා හයි. එහෙනම් අපි යන්නම් කියලා යයි. එහෙම. හරිද? තව පුළුවන් නම් මොන හරි කාරණාවක් හදලා නින්දාවකුත් කරයි. මම හිතනවා එහෙම කියලා. නමුත් මං ගිහිල්ලා අපේ ගෙදර ඉස්සරහින් හිටගත්තොත් අම්මයි තාත්තයි මොනවද කරන්නේ? එන්න ඇතුළට එන විදිහකට මුණ දෙමු. නේද? ඔබවම තමයි කියලා. ඒකින්ද අපි අතර පොඩි පොඩි ඕන තැනක ගෙදරක වැඩ කරනකොට ඕන තරම් හැලහැප්පිලි තියෙන්න පුළුවන්. හරිද? පොඩි පොඩි පොඩි පොඩි දේවල් තියෙන්න පුළුවන්. නමුත් අවසානයේදී සියලු දේ අහිමි වෙනකොට මිනිස්සෙකුට උතු වෙන්නේ අම්මයි තාත්තයි. ඒක තමයි නේද? ඒ මොකද ඒ දෙන්න තමයි වැඩිපුරම අපි ගැන හිතුවේ පිළිසඳගත් දවසේ ඉඳලා. වෙන කෙනෙක් නෙවෙයි. එදා ඉඳන්ම ඒක එතන උපාදානයක් තියෙනවා. මම ඒක ධර්මයෙන් කතා කරනවා. උපාදානේ වැඩි අතරම. මොකද මාස 10ක් හිතේ බඩේ තියාගෙන ඉන්නකොට එක දිගටම මේක ගැනම හිතන්නේ. මම ඒක හරි කියන්නේ නැහැ. නමුත් ලෝක සත්‍යයක් ඒක. ඒක ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඇට ඇට මිදුළු දක්වා මේ සෙනෙහස තියෙනවා කියලා. ඉතින් කොහොම නමුත් එතනින් තමයි අපිට ලොකුම ආශිර්වාදය හැමදාම හම්බෙන්නේ. එහෙමයි අනිවාර්යයෙන්ම. ඒකින්ද අවුරුදු 40ක් වුණත් දරුවෙකුට අවුරුදු 50ක් වුණත් දරුවෙකුට අවුරුදු 80 අම්මා ඉන්නවනම් දවසකට එක සැරයක් වඳින්න ඕන කියන එක මම කියන්නේ. එහෙමයි. මේක ලොකු වෙනකොට අතහරිනවා. පුංචි ළමයි හොඳට කරනවා. ලොකු වෙනකොට අතහරිනවා. ඒකින්ද කොච්චර ලස්සනද දවසකට එක සැරයක් ඉන්න තැනට ගිහිල්ලා අවුරුදු 50 දරුවෙක් අවුරුදු 50 කෙනෙක් තමන්ගේ අවුරුදු 70 80 අම්මට ගිහිල්ලා දවසකට සැරයක් ගෙදර ඉන්නවා නම් වන්දනා කරලා ඇවිල්ලා නිදා ගැනීම කරන්න ඕනේ. ඒක පුරුදු කරන්න ඕන දෙයක්. ඒකෙන් අපිට ලැබෙන ආශිර්වාදය වැඩි. තමන් යන ගමනට ලොකු රුකුලක් ඒක. ගෙදර පොඩි පොඩි එකතු වෙන කුණු කන්දල් ගිනි පුපුරු තියෙනවා නම් ඒවා සම්පූර්ණ නැති වෙනවා. එහෙනම් 10 වෙනි එක දෙමව්පියන්ට ඇඳීම එහෙමයි. ඔය ටික තමයි අපි ලබන අවුරුද්දේ පුරුදු කරන දේවල් මේ ටික අවුරුද්ද පුරුදු කරොත් ඊළඟ අවුරුද්දේට වඩා ගොඩක් ඉහළ දේවල් ටික පුරුදු කරන්න. එහෙමයි. දැන් දැන් අපේ ජීවිත වෙනස් වෙනවා. ඒ කියන්නේ නිවැරදි වෙනසකට දැන් අපේ ජීවිතය යොමු වෙනවා. මේ සාකච්ඡාවලට මේ දේශනාවලට සවන් දෙද්දී අපිට හිතෙනවා අපේ ජීවිතේ දැන් මේ විදිහට වෙනස් කරගන්නට ඕනේ. මේ විදිහට ජීවිතේ හුරු කරගන්නට ඕනේ. මේ ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ කරුණ අපි ඒ ආකාරයෙන්ම අපේ ජීවිතයට පිළිපදින්න ඕනේ කියලා. සදහතුනේ එයයි අපේ ජීවිතයට විය යුත්තේ. නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතයට මඟ කියන්නටයි මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ආරම්භ කළේ. සදහතුනි අපිට මේ ලැබුණු මනුස්සකම මේ මනුසත් භාවය අපි රැකගෙන ජීවත් වෙනවා කියන්නේ හරිම අපහසු දෙයක්. ඉතින් මේ කියන ධර්ම කාරණා ඒ වගේම මේ කියන සියලුම කාරණා අපේ ජීවිතයට ළඟා කරගත්තොත් අපිට මේ ජීවිතය ජය ගන්නට මේ ජීවිතයේ નિවර්දිම වෙනස තනා ගන්නට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් ලැබෙන අවුරුද්දේදී ඔබ හිතා ගන්න ඔබේ ජීවිතයේ નિවර්දිම වෙනස අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයට ඔබ ළඟා කරගන්නවා කිය. අපේ ස්වාමින් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා අරමුණක් පිළිබඳව. ඉතින් මේ අරමුණ මෙනෙහි කිරීම පිළිබඳව උදාහරණයක් සහිතව තවදුරටත් පැහැදිලි කළොත් ඔව් අරමුණ මෙනෙහි කිරීම කියන එකේ තියෙන වටිනාකම තමයි අපි අරමුණු ඇති කරගත්තට ඒ අරමුණට යන්න අපේ හිතේ අනිත් දේවල් අභිභවා ඒකට ලොකු ඡන්දයක් ඇති වෙන්න ඕනේ. අපි අරමුණ කෙරෙහි මම ඒ අරමුණට යනවාමයි කියලා. මොකද අපි කෙටියෙන් කිව්වොත් එහෙම අපි ඉස්සෙල්ලාම කරන්නේ. මේ බලන්න අම්මෙකුට ලොකු පුතා එන්න කියලා පණිවිඩයක් කරනවා. උදේ 8 වෙද්දී අම්මේ එන්න කියලා. ඒ වෙලාවෙම පොඩි පුතත් කතා කරලා අද ඇවිල්ලා යන්න කියනවා. එහෙමයි. ඒතකොට එකම වෙලාවේ මේ දෙන්න කිව්වා නම් කාරණාත් එකම නම් වැඩි යන්න යන්න පෙළඹෙන්නේ වැඩියෙන් ආදරේ තියෙන පැත්තට. එහෙමයි. වැඩි කැමති පැත්තට. එහෙමයි. අපි හැම වෙලෙම උදේ ඉඳන් කෙරෙන්නේ කරන්නේ නෙවෙයි කෙරෙන්නේ කැමති දේ. අපි හැම වෙලෙම කෙරෙන්නේ කැමති දේ. අපි අරමුණු ඇති කරගත්තට මදි අරමුණ කෙරේ කැමැත්ත ඇති කරගන්න ඕන සහ කැමැත්ත ප්‍රබල කරගන්න ඕන. හරිද? එතකොට මේ මේ කැමැත්ත ප්‍රබල කරගන්න කරන්න ඕන අරමුණ ඇති කරගෙන මම ඒ අරමුණට ගියොත් උදාහරණයක් සහිතව කියනවා නම් මේ අවුරුද්දේ කෙනෙකුට අදිස්ථානයක් ඇති කරලා මම ධානලාභීක් වෙනවා කියලා. ඇයි අපිට බැයිද? හරි ඒ ඒ හැබැයි කියන අර අර විකාර ධාන නෙවෙයි. හරි ධාන්‍ය වළඳපුවාම ටිකක් වැඩිපුර මොකද වෙන්නේ? බඩ නරක් වෙලා බඩ බුරුල. ඒ වගේ ඒවා ඒවා ධාන නෙවෙයි ඒවා ධාන්‍ය. නේද? එහෙම නැතුව ධානයක් ධාන අංග සහිතවමට වර්ධනය කරලා ධානයකට පත් වෙනකොට ඇති වෙන තියෙන සුවය ධාන අංගත් එක්ක මෙනෙහි කරනවා. එහෙම නැතුව ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අපි ගෙවන ජීවිතේ මේ ජීවිතයේ ලැබිය හැකි ඉහළම සැපය. ditta dhamma sukha viharane යම් කිසි සැප විහරණයක් කියලා කියනවා නම් ඒ සැප විහරණය කියන්නේ ධ්‍යාන බලයක් නැත්නම් කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියන එක. මේකට අපූර්වට අපි ක්‍රමවේද විස්තර කරලා දීලා තියෙනවා කරන්නේ කොහොමද කියලා. තව ඉදිරියේදී ආයෙ අපි කතා කරන්නම්. ඒ එතනට යන්නේ කොහොමද කියලා. එක භාවනා අරමුණක් අරගෙන කොහොමද මේක ඉස්සරහට යන්නේ කියලා. එතකොට ඒ වගේ එකක් අරමුණු කරගෙන කෙනෙකුට යන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අපි දු ලෞකික ජීවිතය කියලා ලෞකික ජීවිතේ අපේ දරුවෙක් හිතනවා මොහොත දොස්තර මහත්තයෙක් වෙනවා කියලා. එහෙනම් දොස්තර මහත්තයෙක් වෙනවා කිව්වට මදි ගණන් හදන්න හිතෙන්නේ නැහැ. අර කම්මැලිකම් එනකොට යට යනවා හිත. මොකද කරන්නේ? දොස්තර කෙනෙක් වුණා මට ලැබෙන ප්‍රතිලාභ. උඩට මෙහෙ කරනවා. හරි. මට මෙහෙම ඉන්න පුළුවන් මට මෙහෙම ඉන්න පුළුවන් මම අර ළමා වැඩසටහන ළමා සතියේදී ඔය ගොඩක් විස්තර කරා අපි ඉතින් ඒ අනුව තමන්ගේ අරමුණ අරමුණ මෙනෙහි කිරීම තදින්ම කරන්න ඕනේ. ඒතෙන්ට ගියාම ලැබෙන දේවල් සහ එතෙන්ට යන්න බැරි වුණොත් සිද්ධ වෙන දේවල්. මේ වගේ මනුස්ස මනසක් තියාගෙන මට අපරාධයක් මම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක මැරෙනකම්ම මේ පොඩි කොටුවක හිර වෙලා ඉන්නවද ඊට එහා ගිය දෙයක් කරනවද කියලා ආදීනව සහ ආනිසංස මෙහෙ කරන්න ඕනේ. දොස්තර කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න කෙනා දොස්තර කෙනෙක් වුණාම මට ලැබෙන සමාජීය තත්ත්වය මට මිනිස්සු කොච්චර සලකනවද හරිද අපේ අම්මා තාත්තට ලැබෙන සමාජීය තත්ත්වය ලැබෙන මේ ප්‍රතිලාභ මුදල් වාහන මේවා ඔක්කොම දවසකට එක සැරයක් මෙනෙහි කරනවා. හරි ඒක අපි කවදාකවත් හිතුවේ නැහැ. අපි දරුවන්ට කෝටු අරගෙන පාඩම් කරන්න පාඩම් කරන්න පාඩම් කරන්න පාඩම් කරන්න කියනවා. ඒ මාසෙක හිත ටීවී එකේ ටීවී එකේ ටීවී එකේ නැත්නම් කම්පියුටරේ. හරි නමුත් අපි හිත වටන්න ඕන මේ පාඩම පැත්තට ඒ සඳහා වැඩපිළිවෙලක් දෙමව්පියන් සකස් කරගන්න ඕන. හැම වෙලෙම අපි කෙනෙක්ගේ හිත දිහා බලන්න ඕන. එයා ක්‍රියාත්මක වෙන්න මෙන්න මේ தත්ත්වයන් යටතේ කියලා ඒක සකස් කරන්න ඕනේ. ඉතින් එහෙම තමන්ගේ හිත සකස් කරගන්න උත්සාහ කරපු කෙනෙකුට තමයි අනුන්ගේ හිතත් පවා හදන්න පුරුදු වෙන්නේ. ඒකින්ද ළමයින්ව සිස්සත්ත්වයට හුරු කිරීම කියන එක හොඳයි. නමුත් එතනින් නැවතිලා බෑ. ඒ ළමයාට තියෙන පීඩනය අකමැති දේවල් කරන්න වෙලා තියෙනවා. අධ්‍යාපනය කියන්නේ අකමැති අරමුණක් නම් එයාට එයා මුළු කාලෙම ඉන්නේ පීඩනයකින්. මුළු ළමා කාලෙම පීඩනයකින්. හැබැයි ඒ අධ්‍යාපනයම කරන්න එයා කැමැත්තෙන් නම් එයා පීඩනයකින් නෙවෙයි. එහෙනම් අපේ වගකීමක් තියෙනවා වැඩක් කරද්දී දරුවෙකුට පීඩනයක් නැති වෙන විදිහට ඒ වැඩේ කරන්න පුළුවන් මානසිකත්වය සකස් කරලා දෙන්න. අපේ හැමතුරුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට මේ වන විට බොහෝ දෙනාගේ ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඉතින් අන්තර්ජාලයේ අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නැවත නරඹන පිරිසත් ඉතාමත්ම බොහොමයි පිටරටවල වෙසෙන අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට ඔවුන්ගේ අදහස් අපිට Facebook ඔස්සේ අපිට යොමු කර තිබෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබටත් මේවන් ප්‍රතිවේක්ෂා වැඩසටහනක දායකත්වයේ කියන කටයුතු කරන්නට පුළුවන් බෞද්ධහා රූපවාහිනිය වගේම බෞද්ධහා ගුවන් විදුලිය. ඉතින් ඒ පිළිබඳවත් අපි ඔබට සිහිපත් කරනවා. ඉතින් මට පොඩි කාරණාවක් ඉස්මතු කරන්න තියෙනවා මේ ගුවන් විදුලිය ගැන කියද්දි මම මේක පෞද්ගලිකව අත්දැකලා ඒ කියන්නේ මේ කාගේවත් ඉල්ලීමක් නෙවෙයි පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වැඩසටහනකට ඇවිල්ලා දුර ඉඳන් ඇවිල්ලා මේ මේ වගේ සම්බන්ධ වෙලා කටයුතු කරනවා වගේම මේ අද අපි මේ මැදිරියේ ඉඳන් පටිගත කරන වැඩසටහන රාත්‍රී 10ට හැමදාම ගුවන්විදුලි විකාශනය වෙනවා. ඒකට ඇත්තටම මෙතනින් අය දායක වෙන්නේ නැහැ. අද ඒක විශේෂයෙන් මේ මොකද කලින් කරේ පසුවයි නේ දැන් නිවන් මාගේදී දැන් මේ අද දවසේ වැඩසටහන අද දවසේ රෑ 10ට ගුවන්විදුලි යනවා. ඒ සඳහා යන පිරිවැය ආයතනයෙන් දරන්නේ මේ වෙනකොට. ඒක සත්භාවයෙන් කරන්නේ මේ වැඩසටහනට තියෙන ජනප්‍රියත්වයත් සහ ඒ යම් කිසි කාරණාවක් හින්දා මේ ආයතනයේ කාර්ය මණ්ඩලය තීරණය කරා මේක ගුවන්විදුලියේ නොමිලේ ප්‍රචාරය කරන්න දැනට. එතකොට අපිට එන්න බැරි අය ඉන්නවා. හරිද? ඊළඟට මේ වගේ ඇවිල්ලා කටයුතු කරන්න ගුවන්විදුලියට ඇවිල්ලා කටයුතු කරන්න බැරි අයට නිවසේ නම් දායකත්වයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම. මම ඒක අහලා බැලුවා මේ අපේ මම හිතන්නේ කවුද මහත්මයා මේක විස්තර කරයි. නිවසේ නම් දායකත්වයක් ලබා ගන්න විමසන්න එතකොට විමසලා බලන්න ඒ ගුවන්විදුලි දායකත්වයට අඩු මුදලකින් නිවසේ ඉඳන් දායකත්වයක් අරගෙන කටයුතු කරන්න පුළුවන් කියලා තමයි කාර්ය මණ්ඩලය මට මතක් වෙයි මම හිතන්නේ ඒක එන්න බැරි අයට හොඳ අවස්ථාවක් මේ වැඩසටහනේ ගුවන්විදුලි දායකත්වය ගන්න පුළුවන් අද බණේ දායකත්වය අද හවසට ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දිනේට ගුවන්විදුලි දායකත්වය වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා මම හිතන්නේ ඒක තමයි කාරණාව එහෙම එකක් තියෙනවා ඔබටත් හැකියාව තිබෙනවා බෞද්ධයා ගුවන් විදුලියේ ප්‍රචාරය වන ප්‍රතිවේක්ෂා වැඩසටහනට දායකත්වයෙන් කටයුතු කරන්නට ඒ සඳහා කතා කරන්න අපේ සුපුරුදු දුරකථන අංකය 0114 374 දුරකථන අංකයට 0114 374 දුරකථන අංකයට බෞද්ධ ගුවන් විදුලියට ඇමතීමෙන් අපේ කාර්යාලයෙන් ඔබට හැකියාව තිබෙනවා මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනකට බෞද්ධ ගුවන් විදුලි දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒ වගේම තමයි ලිපි බොහෝමයක් ප්‍රතිවේක්ෂා වැඩසටහනට අපිට යොමු කර තිබෙනවා. ඉතින් අපි අනාගතයේදී අපි සජීව ලෙසින් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 17 වෙනිදා ඉඳලා ජනවාරි 17 වෙනිදා දවසේ ඉඳලා බ්‍රහස්පතින්දා දවසේ ඉඳලා අපි සජීව ලෙසින් තමයි අපි හම්බුනේ. සාකච්ඡාව සජීවී සාකච්ඡාවක්. එතකොට මේ අය එවන ගැටලු ඒ වෙලාවෙම අපේ නිවේදක මහත්මයාට ඒ වෙලාවෙම ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාවෙන් අපි සියලු දෙනාටම ඔබ එවපු ඔබගේ ලිපියට අපිට යම් කිසි ප්‍රමාද දෝෂයකින් හෝ අපිට ඒ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්නට නොහැකි වෙන්නේ නැති අපි ඉතින් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා අපේ හාමුදුරනේ මොකද අපි සජීව වැඩසටහනට මේ ඔබේ ඔබ එවන ලිපි සියල්ලටම අපි පිළිතුරු ලබා දෙන්න සූදානම්. ඔබටත් පැන නගින ගැටලු යොමු කරන්න අප වෙත නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ හමාධිචාලය ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණයට නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ හමාධිචාලය ආර්.ජී. සේනානායක මවත කොළඹ 7 ලිපිණයට යොමු කරන්නට පුළුවන්. මීළඟට අපි ප්‍රශ්නෙට යොමු වෙන්නට කැමති අපේ ස්වාමින් වහන්සේ අපේ ස්වාමින් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනාව මෙම දෛනික චර්යාවට එකතු කිරීමෙන් බලාපොරොත්තු වෙන අරමුණ මොන වගේද ඒ අරමුණ මොන වගේද කියලා පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන කාරණා ටික ගැන මට පෞද්ගලික දැක්මක් තියෙනවා අනිත් අයටත් ඒක දැනෙයි ගවේෂණය කරපුවාම මේකේ තියෙනවා නිවන් දකින්න අවශ්‍ය කරන කාරණා වගේ. සක්කෝ උජූච සූජූච සෝචෝ චස්ස මුදු අනතිමානි සන්තස්සකෝච සුබරෝච ඔය විදිහට 31 වෙනිදා ඉඳන් ඊළඟ ඊළඟ සතිය 14 වෙනි සතිය කර්ණමෙත් සූත්‍රයේ සජ්ජායනාව හරියට කරන්නේ කොහොමද කියන එක මුළු සතියම කතා කරනවා අපි මුළු සතියම කතා කරනවා ඒක පිළිබඳව ප්‍රායෝගික වැඩ පිළිවෙලක් වැඩමුළුවක් සිද්ධ වෙනවා ලබන සතියේ ඉතින් ඒකින්ද ඒ ගැන ගොඩක් කතා කරන්න නැහැ නමුත් මම මතක් කරන්නේ අපේ ජීවිතය නිවනට යොමු කරවන ගතිගුණ ටික සහ සසර අපිට ආපු දෝෂ ටික තමයි. සක්කෝ කියන මම එක උදාහරණයක් කියන්නම්. සක්කෝ කියන්නේ සකසුරුවම හොඳට වටකුරු කරලා යමක් දක්ෂව දක්ෂව කරගන්න පුළුවන් ස්වභාවය. දක්ෂව දැන් අපි දන්නවා සමහර අය දැන් දැන් මෙහෙම කියන්නේ මම වතුරට පැනන කවුරු වතුරට වැටෙන කවුරු හරි. පීනන්න පුළුවන් කෙනා හරියටම පිළිවෙලට එතනින් උඩට එනවා. අනිත් එක්කෙනා ජබ් ජබ් ජබ් ගාලා නටනවා. ඒ වගේ තමයි ජීවිතේ. හරිද? ජීවිතේ ප්‍රවීණත්වයක් තියන අය, පුහුණු වෙච්ච අය, ඊටාම ලස්සනට මුළු ජීවිතය දැන් මේ දැන් මේ අපි මේ මුළු කරන ඔක්කොම කටයුතු ටික ගත්තොත් 2019 ජනවාරි 1 වෙනිදා ඉඳලා වෙන කෙනෙක් බලන් හිටියොත් ඒ අම්මා දිහා, ඒ තාත්තා දිහා, ඒ දරුවා දිහා සක්කෝ ගුණයක් පේනවා එතන. එයා ලස්සනට මුළු දවසම ආවරණය කරගෙන. හරිද? එහෙම නැත්නම් අර කියන්නේ අපේ කතාවෙන් කියන අනා ගන්නවා කියන්නේ අන්න ඒ වගේ එකක් තමයි එතකොට අර ඔය වැඩක් කරන්න ගියාම පටල ගන්න මේ හැම පැත්තෙම වැඩ කරගන්න බැරි වෙන අය කාර්යාලයේ ඉන්නවනම් එයාලගේ gedara ගැන මොකද කියන්නේ යම් කිසි කෙනෙක් අපිට මෙහෙම කරලා බලනකොට තමන්ගේ ශරීරය හරිය අපිරිසිදු වෙනවා තියන් ඉන්නේ එයාගේ කාමරයට ගිහලා බැලුවොත් කොහමද එහෙම තමයි නේද ඍජු නැති අය හැමතැනම ඍජු නැහැ ඒවා සසර ආපු නිවන් දකින්න බාධා කරන දෝෂ අන්න ඒ දෝෂ ටික කර්ණීයමෙත් සූත්‍රයේ තියෙනවා අපරෝට. බලන්න අරන්. ඒකට මට නිවන් දකින්න මගේ ළඟ ඒවා තියෙනවා මට නිවන් දකින්න ඇත්තටම බෑ. හරි ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරගන්න ඒ වගේ ලොකු සකසුරුමක් තියෙනවා. එතකොට අන්න එතන අපි දවස ගානේ මේක සජ්ජායනා කරනකොට හරියට එතන තියෙන ඇත්තක මෛත්‍රිය. ඊට පස්සේ ඒ ටික සජ්ජායනා කරන්න තේරුම දැනගෙන අපි ලබන සතියේ විස්තර කරනවා. ඊටාම ප්‍රබලව විස්තර කරනවා. ඒ අවශ්‍ය කරන ටික කොහොම මොකද කරන්න කියලා දවසකට එක සැරයක් ඒ විදිහට සජ්ජායනා කරනකොට මම කරණීය මත්ත කුසලේන යන්තම් සන්තම් පදං අපිට මෙච්ච නිවන් දකින්න කල යුතු දේ. මේ බුදුහාමුදුරේ දේශනා කරා. සක්කෝ කියනකොට හැඟීමක් එනවා. මගේ අද දවසේ සක්කිතාවේ නැති වුණා. හරි. ඍජු සක්කෝ ඍජුත සූජුත සුවච මම මගේ සුවච භාවය නෑ මම දරදඬුව ඉන්නේ නේද මම කිසිදු කෙනෙක් කියන දේක් අහන්න කැමති නෑ නේද මුදු අනතිමානී ගුණය හරිද මේවත් එක්ක ඒ ටික එක පාටම අපේ හිතේ ඇති වෙන්න ඕනේ ඊළඟට ඉතිරි ටිකත් එහෙම අන්න එහෙම හැඟීමකින් මේක දේශනා කරන්න පුළුවන් තත්යකටපත් වෙන්න ඕනේ එහෙම ඒකයි පුහුණු කරන්නේ එහෙම නැතුව නිකන් මේක දවසකට එක සැරයක් කීම නෙවෙයි ඒක මම ලබන සතිය සම්පූර්ණයෙන් විස්තර කරනවා එහෙම මම ප්‍රශ්න අහනවා අපි ස්වාමීන් වහන්සේ තවත් බොහෝ දිනාට පැන නගින යටලුවක් පිළිබඳව මේ ඔබ වහන්සේගෙන් විමසන්න සූදානම් වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් අපි මතක් කරා ප්‍රතිවේක්ෂා සමාජිකයෙක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි ජාත්‍යන්තර කල්යාණ මිත්‍ර සංගමය කියලා අපේ සංගමයක් තියෙනවා ප්‍රතිවේක්ෂා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිවේක්ෂා සමාජිකත්වය ගන්නේ කොහොමද මේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයයි ප්‍රතිවේක්ෂා සමාජික සංගමය කියන්නේ දෙක එකක්ද දෙකක්ද බොහෝ දෙනා විමසනවා මේ සඳහා ඔබ වහන්සේගෙන් මේ අවස්ථාවේ පිළිතුරක් විමසන්න ඕනේ ඒ විදිහට වෙන් කරලම කතා කරන්න හේතුවක් තියෙනවා පරිණාමය. ප්‍රත්‍යේක්ෂා සමාජිකත්වයේ ඕන කෙනෙකුට ගන්න පුළුවන් ඕන තැනක ඉඳලා ඕන වෙලාවක. එහෙමයි. ඒක චර්යාත්මක සමාජිකත්වයක්. එහෙම එකක් මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු අර්ථ දක්වන්නේ නැහැ. එහෙමයි. හැබැයි බුදුහාමුදුර අර්ථ දක්වලා තියෙනවා. බෞද්ධ කියලා කියන්නේ බෞද්ධයර කොහොමවත් ඉල්ලුම් පත්‍ර පුරවන්න නැහැ. උපැන්න සාතිකේ බෞද්ධ කියලා ලියන්න නැහැ. හරිද? ඒ මොකක්වත් තියනවද? බෞද්ධයා වෙන්නේ කොහොමද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. එහෙනම් බෞද්ධයා බෞද්ධ සමාජිකත්වය කියන්නේ සරණාගමනය. එහෙනම් බුදුරජාණන් වහන්සේ සමාජික වෙන්න කිව්වේ කාට හරි? කොහොමද? තිසරණ නේද? සරණාගමණය වෙලා ඒ චේතනාවට නැත්තම් ප්‍රතිපත්තියටයි එකතු වෙන්නේ. ප්‍රතිපත්තියක් වටායි එකතු වෙන්නේ. ඒකයි අද මේ වෙනකොටත් අවුරුදු 2500ක් ගිහිල්ලත් නේද? අපි ඔක්කොම එකම මතයක එකම විදිහට එකම වැඩපිළිවෙලක ඉන්නේ අනේ ප්‍රතිපත්තියක් වටා ගොනු වෙච්ච එක. අද රට ගත්තොත් එහෙම රටේ මිනිස්සු පාට හින්දා, පුද්ගලයෝ හින්දා වෙනත් වෙනත් දේවල් වලට ගොනු වෙනවා. පාට අපේ පාට මේ පාට අපි මෙහෙමයි ඊළඟට අපි මේ වගේ පුද්ගලයෝ වටේ ගොනු වෙන්න ඕනේ කියලා එහෙම නේ ප්‍රතිපත්තියක් වටා ගොනු වෙන එක ලංකාවට හුරු නෑ තාම. ඒකට අපි එතෙන්ට යන්න ඕනේ. එහෙනම් ප්‍රත්‍යක්ෂ සමාජිකත්වය කියන කෙනා අනිවාර්යයෙන්ම මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනත් එක්ක සමගාමීව තමන්ගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න පටන් ගත්තොත් එයා ප්‍රත්‍යක්ෂ සමාජිකත්වය ගත්තා වෙනවා. එයා ප්‍රත්‍යක්ෂ සමාජිකයෙක්. ඒත් අපේ රටේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න අපි මේ ප්‍රත්‍යවේක්ෂා කියන සමාජිකත්වය අරගෙන යනවා ඉස්සරහට. එහෙමයි. එතකොට අපි ඕන කෙනෙක් කතා කරන්න මම ප්‍රත්‍යක්ෂා සමාජිකයෙක්. ඇයි? මම ප්‍රතිපත්තියේ ඉන්න කෙනෙක්. හැබැයි මොන જાති කරත් ප්‍රතිපත්තියේ ඉන්න බැයි නම් ඒ සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂා සමාජිකත්වයට සමගාමීව අපි අරගෙන යනවා ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය කියලා. අන් අයටත් මේ දේ පතුරවන්න සහ Tamanට මඟ පෙන්වන කෙනෙක් විදිහට ප්‍රත්‍යක්ෂා සමාජිකයින්ට ඉන් එහා ගිය ලිඛිත සමාජිකත්වයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය කියලා. ඒකට නම් බැඳීමක් ඇති කරගන්න ඕනේ. මොකද අපි සංවිධානය විය යුතු හින්දා මේ මේ අය කැමැති කට්ටියට පුළුවන් අන් අයට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් අනිත් අයට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ වෙන කෙනෙකුට මඟ පෙන්වන කෙනෙක්. Taman ඉගෙනගත්ත දේෙන් තව කෙනෙකුට මඟ පෙන්වන්න කැමැත්තක් තියෙනවා නම් පුළුවන් කල්යාණ මිත්‍ර සංගමයට බැඳලා කටයුතු කරන්න. කල්යාණ මිත්‍ර සංගමය කියන්නේ ඒක. එහෙමයි. දැන් ඔබට හොඳ ආකාරයෙන්ම පැහැදිලි වෙන්නට ඇති ප්‍රතිවේක්ෂා සමාජිකත්වය ලබාගන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ඔව්. ඒකට කල්යාණ මිත්‍ර සමාජිකත්වය කල්යාණ මිත්‍ර සංගමයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා තියෙන ක්‍රමය නම් විස්තර කරන්න වෙන්නේ ඔබතුමාටම තමයි. ඒ කියන්නේ එක ක්‍රමයක් මේ වෙනකොටත් ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ යට යටින් මේ කල්‍යාණ මිත්‍ර සංගමයට බැඳෙන හැටි පිළිබඳ විස්තරයක් යනවා. දුරකථන අංකයක් ඒ යන දුරකථන අංකයක් තියෙනවා. ඒ දුරකථන අංකයට කතා කරපුවාම ඒ සමාජික විය හැකි මම හිතන්නේ අන්තර්ජාලය හරහා එක වෙන්නේ. ඔව්. අන්තර්ජාලය හරහා සමාජික විය හැකි පෝරණයක් අපි ඒ කියන්නේ ලින්ක් එක ලින්ක් එකක් SMS කරනවා. එතකොට ඒකට ගිහිල්ලා අන්තර්ජාලයෙන් මේකට සමාජික වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඒක නම් මට කියන්න තේරෙනවලු. කල්යාණ මිත්‍ර සංගමය කියලා කියන මුහුණු පොතේ තියෙන Facebook ගිණුම. ගිණුම. කල්යාණ මිත්‍ර සංගමය කියලා ඒකට ගිහිල්ලා sign up වෙන්න. එහෙම නම් කොහොම හරි නේද? ඔව් Facebook ගිණුමට ගිහිල්ලා ඔබ Facebook භාවිතා කරන අයෙක් නම් කල්යාණ මිත්‍ර සංගමයේ Facebook පිටුවට ගිහිල්ලා ඒකට අපිට ලයික් එකක් ලයික් කරලා ඒ සඳහා සමාජිකත්වයේ ගන්න පුළුවන්. මොකද වත්මන් සමාජයේ තරුණ ප්‍රජාව මේ කල්යාණ මිත්‍ර සංගමය සමග ඒකරාශී වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒක මම හිතන්නේ සයින් ඉන් කියලා. ඒක ඒක ක්ලික් කරපුවම ආයුධම් පත්‍රය එනවා. ආයුධම් පත්‍රය එනවා. අපිට ඒක අපිට අයදුම් පත්‍රයේ අන්තර්ජාලය හරහා ඔබට පුරවන්නට පුළුවන්. එහෙම නැත්නම් අර අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ යටින් යනවා ඔබ වෙනුවෙන් ඒ දුරකථන අංකයක් ඒ දුරකථන අංකයට කතා කරන්නට පුළුවන් ත්‍රිවිධන දුරකථන අංකයට ත්‍රිවිධන දුරකථන අංකයට කතා කරලා ඔබට සමාජිකත්වයේ ලබා ගන්නට පුළුවන් කෙටි පණිවිඩයක් දැම්ම දාන එකයි පහසු කෙටි පණිවිඩයක් දැම්මොත් මට මේ සමාජිකත්වයට අවශ්‍ය කරන ලින්ක් එක එවන්න කියලා එහෙමම ලින්ක් එක එවනවා නැත්නම් කතා කරොත් ඒ අවශ්‍ය කරන ලිපිණයට ආයුධ පත්‍රයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි පේසන්. ඒ ආකාරයටයි ප්‍රතිවේක්ෂා වැඩසටහනට ප්‍රතිවේක්ෂා සමාජිකත්වයේ කල්යාණ මිත්‍ර සංගමයේ සමාජිකත්වයේ ඔබ ලබාගත යුත්තේ බොහෝ දෙනා විමසූ නිසායි අපි මේ කාරණාවත් එලෙසින් මතක් කළේ. අපේ ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්නට කැමති මොකද ලැබිලා තියෙන කාල වේලාවත් අපිට නොදැනීම ගත වෙන නිසා. නාස්තිය අවම කරන්නන්ට කටයුතු කරන පුද්ගලයා මසුරු පුද්ගලයෙක් කියලා තමයි සමාජයෙන් චෝදනා කරන්නේ. හංවඩු ගහනවා කියන වචනේ භාවිතා කරනවා. ඒ කියන්නේ හයිවේ කියන්නේ නැත්නම් අපුව මසුරුකම මසුරුකම <laughs> එහෙමයි සවිනාංශ. ඒ පිළිබඳව අපේ සවිනාංශ යම් කිසි අදහසක් ගන්න නැහැ වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන තියෙන මසුරුකම කියලා. ඔව්. අනිත් අය කියන විදිහට ජීවත් වීම කියන එකේදී බුදුරජාන් වහන්සේ අනිත් අය කියන විදිහට ජීවත් වෙන්න කියලා තියෙනවා අපිට. ඒකයි කර්ණිමෙත් සූත්‍රයේ තියෙන වටිනාකම. නචකුද්දං සමාචරේ කිංචීන විඤ්ඤූපරේ උපදේය. කරන්න ඕනේ ඒවා ටික ඔක්කොම දේශනා කරලා නොකරන්න ඕනේ ඒකයි දේශනා කරන්නේ. හරිද? මොකද්ද? පුංචි නචකුද්දං සමාචරේ පුංචි දෙයක්වත් කරන්න එපා. කිංචීන විඤ්ඤූපරේ උපදේය. නුවණැති මිනිසුන් විසින් ගරහන කිසිම දෙයක් කරන්න එපා. මම මේ වතුර බෝතලේ අරගෙන යන්නේ. ඒකෙන් ගාණක් ඉතුරු කරලා මට තියාගන්න නෙවෙයි. මගේ පෞද්ගලික දෙයකට හරි මං වෙනදා කරන මගේ පෞද්ගලික පින්කමකට නම් මම මේක යොදවන්නේ මට පින්කම් වලට තියෙන මසුරුකම කියලා හරි කියන්න පුළුවන්. එහෙමයි. හරිද? මේක මොන ගිනුමද? අසරණ සරණ ගිනුම. හරිද? අසරණයින්ට පිහිට වෙන්න ඕනේ. ඇත්තටම පාරේ ඉන්න සමහර වෙලාවට දුගී මගී යාචකයන් හරීම කපටියයි. සමහර ළඟ මත්පැන් ගඳයි. සමහර ළඟ බීඩි ගඳයි. හරිද අපි වාහනයක යද්දී උනත් මේක අරිනකොටම ඒ වගේ මිනිස්සු නෙවෙයි. ඇත්තටම මම කියන්නේ ඇත්තටම පාරේට ඇවිල්ලා කීයක් හරි හොයාගන්න දඟලන අය ඉන්නවා. ජීවත් වෙන්න විදිහක් නැතුව ඔය ව්‍යාපාර වලට අහු වෙන්න එපා. එහෙම නෙවෙයි. හරියට ඇස් ඇරලා බලන්න සමාජය දිහා ඉල්ලන්නත් බැරුව අසරණ වෙච්ච බොහෝ පිරිස ඉන්නවා. අවුරුද්දක් පුරා මේ ගිණුමට මුදල් එකතු කරලා අවුරුද්ද අවසානයේ දුප්පත් දරුවන්ට පොට්ටි කරන් දෙන්න පොත් ලයිස්තු අරන් දෙන්න පුළුවන්. හරි? එහෙනම් ඒ අසරණ අයට පිටවීම මසුරුකම නෙවෙයි. කෙලින්ම කියන්න කවුරු හරි එහෙම කිව්වොත් මේක මසුරුකම නෙවෙයි මම මේකෙන් කරන්නේ මෙන්න මේ වැඩේ. හරි? ඒක ලොකු ආදර්ශයක් වෙයි. එහෙම. අපේ ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට ලැබී ඇති කාලය ඉතාමත් සීමිතයි. තවත් පොඩි කාලයක් තමයි තිබෙන්නේ. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ අවසන් ප්‍රශ්නය ඔබ වහන්සේකින් දැනගන්නට කැමතියි. මෙවැනි ජීවිත චර්යාවේ වෙනස විදර්ශනාවට බලපාන්නේ කොහොමද? ඒ පිළිබඳව ඉතාමත් මේකෙන් පැහැදිලි කර දෙන්න කියලා ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා ඉන්නවා. ඔව් කෙනෙක් වැඩිව හිතන්න පුළුවන් මොනවද මේ කරන්න කියලා. විදර්ශනාවට බලපාන්නේ ආරියෂ්ඨායක මාර්ගය කියලා. ඔව් සීලය සහ ගුණය කියන එක දෙකම මේ මේ වැඩපිළිවෙල තුලින් අපේ ඇති වෙනවා සීලය සහ ගුණය කියන එක ප්‍රත්‍යවේක්ෂා වැඩ ප්‍රත්‍යවේක්ෂා සටහන තුලින් සීලයත් මේ සියලුම අපි කතා කරපු මේ සියලු දේ තුල තියෙන්නේ ගුණවන්තභාවය ඒ තමයිගේ ගුණවන්තභාවය කාර්යක්ෂමභාවය ඇත්තටම උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ඊටාම මේ කාර්යක්ෂමව ඊටාම ලස්සන වැඩපිළිවෙල ලස්සන ජීවිතයක් ගෙවන කෙනෙක් හැන්දෑවට හරිය සතුටුයි එයා නිදාගන්න ගියාම නිදාගන්නේ කොහොමද පෙරලිලා අසහියෙන් නෙවෙයි. ඒ දැන් අදිස්ථාන කරපු වාර ගන්න තියෙන නිසා මම නැගිටින්නේ අහවල් වෙලාවට අනිවාර්යෙන් නැගිටිනවා කියලා නිදාගන්න. හරි. නැගිටින වෙලාව දැනගෙන නිදාගන්න. අඩුම තරමින් විශ්වාසකරනද රැයට සිහියෙන් නිදාගෙන එක පාරටම මම හිතාගත්ත වෙලාවේ උදේ මං 6ට නැගිටිනවා කියලා හිතුවොත් 6ට ඇහැරිච්ච ගමන් පුදුම සතුටක් තියෙන මගේ හිත හරියට වැඩ කරා කියලා. හරි. මං ක්‍රමා එතන ඉඳන්ම සතුට තියෙන්නේ. එතන ඉඳන්ම ප්‍රමෝදය තියෙන්නේ. මේ ප්‍රමෝදය කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි ඇති කරන්න ලොකු හේතුවක් වෙනවා සමාධිය නැති අය බලන්න පිට කෙටි කාලයකින්ම සමාධිය වැඩි ඒ සමාධිය විදර්ශනාවට හේතු වෙනවා ඒ ටික එහෙමයි බොහොමත්ම තින්න අපේ සාමිනාංශ ප්‍රතිවීක්ෂා වැඩසටහන නිවැරදිව වෙනසකට ඔබේ ජීවිතය රැගෙන යන වැඩසටහන බවට දැන් පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් ඔබේ ජීවිතය ඔබ නිවැරදිව දකින්නට මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබ ඔබේ ජීවිතයට ළඟා කරගන්න. සදහවතුනි වසරක් ගිවිලා තවත් වසරක් අලුත් වසරක් උදා වෙන්න තියෙන්නේ තවත් දවස් කිහිපයයි. ඉතින් මේ දවස් කිහිපයේ ඔබ හිතන්න ඔබේ ජීවිතේ වැරදි ඔබ කාමකා දාලා ඔබේ ජීවිතයට හොඳ දේ පමණක්ම ලබන අවුරුද්දේ අලුත් අවුරුද්දේදී ඔබ ඔබේ ජීවිතයට ළඟා කරගන්නවා කියලා. ඉතින් මේ ඔබේ ජීවිතේට නිවැරදිම දේම හැම හැම වෙලාවෙම ලබා දෙන්නටයි මේ සෝවිසි පැය පුරාවටම මේ ධර්ම sannivedana යාන්ත්‍රණය අපි ඔබ වෙනුවෙන් ගෙන එන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මතක් කරන්නට ඕනේ මේ බෞද්ධ හමාතිචාලය ආරම්භ කළා වූ අපවත් වී පතාල පරම පූජනීය ධර්ණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේගේ හිතේ පහළ වූ අදහසකට අනුවයි මේ මාධ්‍යජාලය ආරම්භ කළේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ මතු ප්‍රාර්ථනීය ලෝතුරුම බුදු බව ලැබෙන්න ඕනේ උන්වහන්සේට මේ හැම හිතසෝ පිණිස හැම දිනාටම උතුම් ශ්‍රී සද්ධර්මය උන්ගේ ජීවිතයට පහන් තැඹක් වෙලා ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා දෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඔවුන්ගේ ජීවිතයට ළඟා කර දෙන්නට 365 දවස් පුරාවටම අකණ්ඩව පැය 24 මුළුල්ලේම අපි ඔබ වෙනුවෙන් මේ ධර්ම සංවේදන ක්‍රියාන්විතය ගෙනෙනවා අනාගතයේදීත් ඒ ආකාරයෙන්ම ඒ විදිහටම අපි මේ ධර්ම සංනිවේදන ක්‍රියාන්විතය බෞද්ධ රූප වාහිනියෙන් බෞද්ධ ගුවන් විදුලියෙන් ඔබ වෙනුවෙන් ගෙන එනවා. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දායකත්වයේ ගැන කටයුතු කළ ඒ සදැහැති පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට මේ මොහොතේදී ආරාධනා කරනවා. හොඳයි. අද මේ වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ ප්‍රත්‍යවේක්ෂා ධර්මදේශනා මාලාවට සවන් දෙන පින්වත් පිරිසක් විසින් කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ. දේශකයන්න් වහන්සේ අතුරු මහා සංඝරත්නයට තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් පැමිණි සමට උතුම් ධර්මාවබෝධය පිණිස මෙම පින්කම පාරමිතාවක් බවට පත් වේවා කියන අරමුණ සෑම දිනාගෙම මියගිය දෙමාපියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් දෙසැම්බර් මාස 8 වෙනි දින උපන් දිනයට යෙදෙන පී චන්දසිරි මහතාට තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් කියන අරමුණ ඇති කරගෙනයි ඒ නැත්තම් තමන්ගේ නංගොත් කිසිවක් සඳහන් කරන්නේ නැතුව ඊටාම කෙටියෙන් වැඩි දායකත්වයක් ධර්ම දේශනාව සඳහා ලබා දෙමින් කටයුතු කරපු මේ පින්වන්ත පිරිස වෙනුවෙන් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත අයත් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණ අපි හැමදෙනාමත් මේ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා මිය පරලෝකියත් අන් මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා සදහතුනේ අද දවසේ එලෙසින් ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන අපි නිමවටපත් කරන්නට සූදානම් වෙන්නේ අද ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කළේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන සදැහැති පිරිසක් ඉතින් දෙසැම්බර් මාසයේ 8 වෙනිදාට උපන්දිනයේ සමරු ජී චන්ද්‍රසිරි මහතාට තිරුවනි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න තමයි මේ පිරිස ප්‍රධාන අරමුණු වශයෙන්ගෙන මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට දායකත්වයෙන් කටයුතු කළේ. ඉතින් ඔබටත් පුළුවන් ප්‍රතිවේක්ෂා වැඩසටහනට දායකත්වයෙන් කටයුතු කරන්නට ඒ සඳහා කාර්යාල වේලාවන්හිදී කතා කරන්න අපට 0114 374 693 අපේ දුරකථන අංකයට. ඒ වගේම තමයි ඔබට ගැටලු යොමු කරන්නට පුළුවන් නිෂ්පාදක ප්‍රතිවේක්ෂා බෞද්ධ මාධ්‍යාලයේ ආර්.ජී. ශ්‍රේණානායක මාවත කොළඹ 7 අපේ ලිපිණයට. ඉතින් මේ සියලු සිහිපත් කිරීමත් සමගින් අද දවසේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන නිමා කරන්නට මේ සූදානම. ඉතින් ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසකට මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබටම උපකාරී වේවා. මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට අද දවසේ සුපුරුදු ලෙසින් මේ දම් සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැව් උඩ දොඩම් තලාව ධම්මගිරිය රණසිනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ ලක්තරණේ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්නට මේ නිර්මල අමිල ශ්‍රී සද්ධර්මයේ රැකගන්නට අප ලෝතුරා මාමණී තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ මේ ශ්‍රී සද්ධර්මයේ ලෝවාසී ලක්වාසී ශ්‍රමට තව තවත් දේශනා කරන්නට නිදුක් නිරෝගීව තවත් চিරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවර මෙලෙසින් මිදු කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු එසේනම් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරනවා ඔබ සැමට සුබ දවසක් සම්මා සම්බුදු සරණයි